ඉතින් අද පීතුරු නිවන් මඟ දහම් වැඩසටහනේ විශේෂ දහම් කරුණු ටිකක් කතා වෙනවා. ඊට කලින් අපි මතක් කරමු අද මේ උතුම් දහම් දේශනාව ශ්‍රද්ධා සරලයි වගේ දැනෙනවා. නමුත් ඔකේ තියෙන ගැඹුර තමයි පුරුදු කරන්න අමාරුයි. හිත දෙන්නේ වීරිය උපදින්නේ මන්දෝසහය වෙනවා. හිත කුසීත වෙනවා. කුසල් වඩන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. ආනෝක තමයි දුෂ්කරතාවයි. ධර්මයේ නිර්මලයි. ධර්මයේ පැහැදිලි. පිරිසිදු ගුරු ඇසුරක් ලැබෙනවා. පිරිසුදු දහම් පණිවිඩය ඔබට එනවා. නමුත් තියෙන දුෂ්කරතාවය තමයි මේක පුරුදු කරන්න තියෙන ඉඩකඩ ඇහිරෙන එක. දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගනිද්දී පළමුවෙන්ම තියෙන සතර සතිපට්ඨානය. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඊළඟට තියෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. උපන් අකුසල් ප්‍රහාණය කිරීම, නූපං අකුසල් නූපදවීම ඊළඟට නූපං කුසල් ඉපදවීම උපං කුසල් වඩා වර්ධනය කර ගැනීම ඊළඟට තියෙන සතර 이르දි පහද ඡන්ද චිත්ත වීර්ය විමර්ශා අපි පිටින් කියවදී වචන සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න වෙනවා අපිට ඡන්ද ප්‍රදාන සමාධි සංඛාර සමන්නාගත විදිපාදේ කියලා තමයි කියන්නේ තමයි සම්පූර්ණ වචනේ චිත්ත ප්‍රදාන සංඛාර සමන්නාගත විදිපාදේ චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගේ සමන්නාගති විපාදේ. විරිය සමාධි පදාන සංඛාර සමන්නාගති විපාදේ. විමර්ශා සමාධි සම්පදාන සංඛාර සමන්නාගති විපාදේ විවිධ තීර්ථපාද හතර. ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන බල ධර්ම. ඊළඟට බොජ්ජංග ධර්ම හත සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ ඊළඟට ආර්ය ශ්‍රැංක මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. දැන් ඊටුට නිතර මම මේ වචන කියන්නේ ඔබට අදුම තරමේ මේ වැඩසටහන් ටික ඉවර වෙනකොට මේ වචන ටිකවත් අදුම තරමේ මතක හිටියි. බුදු කෙනෙක් දේශනා කළ දහම් පදයක එක වචනයක් මතක සිටීමත් බොහෝ උපකාරයි. බොහෝ උපකාරයි. ඉතින් පින්වතුනි දැන් ඒකෙන් ඔය 37න් එකක් තමයි දැන් අද 11 වෙනි වැඩසටහන අද දක්වාම එකම එක කරුණක් ඉගෙන ගත්තේ. ඒ තමයි කායානුපස්සනාව. හැබැයි මෙච්චර විස්තර කිරීම ඉදිරි කරුණු විස්තර කිරීමේදී අපිට කරන්න වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මේ කායානුපස්සනාව හරියට කළොත් බෝධිපාශික ධර්ම අනිත් 36ම වැඩෙනවා. මේක හරියට කළොත් ඒක ඒ නිසා මම හිතුවා අද දවසෙත් කායानुපස්සනාව විස්තර කරන්න ඕන කියලා. දැන් කායानुපස්සනාව විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව විස්තර කළා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං. ඒ ඒ කායानुපස්සනාව වඩන්නේ කෙලස් කවන වීරියෙන් සිහිනුවණින් මනා සිහියෙන් යුතුව ලෝකයේ ඇලින් ගැටෙන් දුරු කරමි. ආනාපාන සතිය. ඊළඟට ඉරියාපත භාවනාව, සති සම්පජඤ්ඤ භාවනාව, අසුභ භාවනාව. ඊළඟට ධාතු මනසිකාර භාවනාව. ඊළඟට නවසීවතික භාවනාව. මල සිරුරක් නව නවාකාරයකින් තේරුම් ගන්න අපි මේ දැකලා මේ මල සිරුර තමන්ගේ ශරීරයට ගලපා බලමින් කරන භාවනාව ඉගෙන ගත්තා. එතකොට පින්වතුනි විශේෂයෙන් තියෙනවා දැන් මේ කායानुපස්සනා භාවනාව අපි වඩනවා කියලා කොහොමද දැන් තේරුම් ගන්නේ? දැන් ඔන්න ආනාපාන සතිය හරිය අසුභ භාවනාව හරි මොකක් හරි භාවනාවක් අපි වඩනවා. ඒ වඩද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මේ භාවනාව වඩන්නේ කොහොමද කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේ කායගත සතිය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඉතින් සංඝයා කතා වෙනවා බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව කියන එක වදාරපුදී මහා ආශ්චර්ය දෙයක් අද්භූත දෙයක් පුදුම දෙයක් මේක මහත්ඵල මහනිසංස තියෙනවානේ මේ කායානුපස්සනාව භාවනාව විතරක් කියලා. ඉතින් සංඝයා එහෙම කතා කරගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඉතින්ට වෙලා ඒ අදාළ වූ කතාව ගැන අහලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොයි විදිහට වඩනකොට කොයි විදිහට බහුලව වඩනකොටද කායානුපස්සනාව මහත්ඵල මහානිසංස වෙන්නේ. කියන්නේ කායානුපස්සනාවේ ප්‍රතිඵල ලැබලා දෙන්නේ කොයි විදිහට වැඩුවොත් දානාපාන සතිය. එහෙම නැත්නම් අසුභ භාවනාව, ධාතු මනසකාරය. ඒ තමයි ඒ භාවනාව වඩද්දී අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දිවිපුදා ওই භාවනා වඩද්දී ගේහසිත සර සංකල්පනා ප්‍රහාණය වෙනවා. ගේහසිත සර සංකල්පනා ප්‍රහාණය වෙනවා කියන්නේ ගිහි අය හිත මේ ලාමක දේවල්, ගෙවල් දොරවල්, අඹ දරුවෝ, කාමය, රාගය, ඊළඟට මේ ලාමක දේවල් හිත හිතා මේ බොල්ලන්ද විදිහට ඉන්න ලෝකයක් තියෙනවානේ. ඒ බොලන්දකම හිතෙන් නැති වෙලා යනවා. කායනුපස්සනාව වඩනකොට හිතේ බොලන්දකම නැති වෙනවා. ඊළඟට අර කාමයේ කෙරෙහි ගිහි මිනිසුන්ගේ හිත දුවන විදිහේ සිටිවිලි නැති වෙනවා. ලාමක සිටිවිලි නැති වෙනවා. වැදගත් වෙනවා යා. ගේයසිත සර සංකල්පනා ප්‍රහාණය වෙනවා. කාම සහගත කල්පනා ප්‍රහාණය වුණාට පස්සේ තමාසිතම සිත අජත්තමේව චිත්තං සම්තිට්ඨති. තමා තුළම සිත පිහිටනවා. හොඳට කය ගැනම ප්‍රකට වෙනවා. සම්නිශීදති ඒ තුළම හිත තියෙනවා. ඊට පස්සේ ඒකෝදි හෝති එක්තෙන් වෙනවා හිත. සමාධියට හිත සමාධිමත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කායානුපස්සනාව වඩන්නේ. ඒ කායානුපස්සනාව වඩද්දී අර ලාමක ගති හිතෙන් නැති වෙලා යනවා. බොළඳකම් නැති වෙලා යනවා. මේ ලාමක සිතිවිලි හිතට එන එක නැති වෙලා යනවා. අර භාවන අරමුණේම හිත වෙලා කායම ප්‍රකට වෙන්න ගන්නවා. හිත එකඟ වෙනවා සමාධිමත් වෙනවා. ඔය භාවනා 14ම ඔක වෙනවා. එහෙම වෙනවා නම් ඒ භාවනාව මහත්ඵල වෙනවා මහනිසංස වෙනවා. දැන් අපි කායानुපස්සනාව කියලා භාවනා වඩලා ආපහු ඇවිල්ලා කට්‍යයත් එක්ක පරණ විදිහටම ඉන්නවා. දැන් මුල් කාලේ නම් ඔහොම වෙයි. දිගින් දිගටම වඩලා එහෙම වල්ලා වඩ වැඩුවා කියලා සාමාන්‍ය ලෝකෙට මොහොනා කියලා අර කායानुපස්සනාවෙන් උපද්දවන මහත්ඵල මහනිසංස බව උපද්දවන්නේ. හේතුව යකි භාවනාව ඒ විදිහට නෙමෙයි වැඩිලා තියෙන්නේ. ඉතින් පින්වතුනි මේ කය ගැන නොයේ කාකාරයෙන් විමසලා බලන්න ඕන. දැන් බලන්නේ කායානුපස්සන භාවනා ටික හොඳට බලනකොට පේනවා ඕනා කෙනෙකුට පහසුවෙන් කරන්න පුළුවන් විදිහට ආස්වාස ප්‍රාස්වාස භාවනාව ඉස්සල්ලාම ආවා. ආනාපාන සතිය. ඊළඟට ඉරියව්ව ගැන. ඊළඟට සති සම්පජාන්නේ. ඊළඟට අසුභ භාවනාව. ඊළඟට ධාතු මනසිකාරේ ඊළඟට නව ජීවිතකේ උසුම රැල්ලේ ඉඳලා මැරිච්ච මිනිය දක්වාම කය ගැන හිතන්න පුළුවන් මනුස්සයෙකුට. උසුම රැල්ලේ ඉඳලා මැරේ මැරිච්ච මිනිය දක්වාම හිතන්න පුළුවන් මනුස්සයෙකුට තමන්ගේ කය තේරුම් ගන්නද මෙච්චර විනාශයක් Tamanට උනේ මේ කයට අපි මුලා වෙච්ච නිසා මේ ශරීරයට මුලා වෙච්ච නිසා ඔබ දහ දුක් විඳින්නේ මේ ඇඟක් නිසා. හොඳට හිතලා බලන්න මොලේ කලඳක්වත් තියනවා නම්. දහ දුක් විඳින්නේ මේ ඇඟක් නිසා. ගෙවල් දොරවල් යාන වාහන වතු පිටු අඹු දරුවෝ මේ ඔක්කොම කායක ප්‍රතිඵලයි. ශාරීරික ප්‍රතිඵල සසර දුකින් අත් මිදෙනු කැමැත්තා මේ කය දිහා මේ රූපේ දිහා 11 සංකාරයෙන් බලනවා අනිච්චතෝ අනිත්‍ය විදිහට බලනවා. වෙනස් වී යන විදිහට පුංචි කාලේ ඉඳලා මේ වෙනකොට අපේ කය කොච්චර වෙනස් වුණාද? ජරා ජීර්ණ වෙලා කොච්චර වෙනස් වුණාද? අපේ ඇඟ උදේ කොණ්ඩේ පීරලා හවසට පීරන්නේ වෙනස් වීම නිසානේ. උදේ හොදලා හවසටත් හොදන්නේ වෙනස් වීම නිසානේ. දවසින් දවස පූජාර ගාන්නේ වෙනස් වීම නිසානේ. ආ දැන් කෑම කවලා දවල්ටත් කවන්නේ වෙනස් වීම නිසානේ. නිට්ටයයි නම් නැවත නැවත ඕන වෙන්නේ නෑනේ. අනිත්‍යයි මේ ශරීරය. අනිත්‍යයි. අනිච්චතු අනිත්‍ය වශයෙන් මේ කය ගැන බලනවා. දුක්ඛතු දුක් වශයෙන් බලනවා. හොඳට බලන්න නුවණ තියෙනවා මේ ලෝකේ යම්තාක් දුකක් තියෙනවා නම් ඒ දුක් ටික ඔක්කොම මේ කයට බලපාන්නේ. කයට බලපාන්නේ. අපි සමු සමස්තයක් වශයෙන් දුක්ඛාරය සත්‍යය ගමු. ජාතිපි දුක්ඛා මේ ශරීරෙනේ ඉපදෙන්නේ. ජරාපි දුක්ඛා වයසට යන්නේ. ඊළඟට ව්‍යාධිපි ලෙඩ වෙන්නේ. මරණම්පි මැරෙන්නේ මේ ඇඟනේ. ත්‍රියංගෙන් වෙන් වෙනවා කියන්නේ ශරීරනේ. අප්‍රියං හා එක් වෙනවා කියන්නේ ශරීරනේ. අප්‍රිය වස්තු මේ ඔක්කොම ශරීරයක් තියෙන නිසානේ. දුක් අන්දරාවම මේ ශරීරයත් එක්ක උරුම වුණා. දුක් අන්දරාවම උරුම වුණා. දුකක්මයි මේ ශරීරය. එතකොට මේ ශරීරයේ දුක්ඛතෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ රෝගයක් විදිහට බලනවා. හොඳට බලන්න යන්තාක රෝග ඇද්දේ සියලුම රෝග කොහෙටද හැදෙන්නේ? මේ කයට. මනස කියලා යමක් ඇද්ද? විඥානය කියලා යමක් ඇද්ද? සිත කියලා යමක් ඇද්ද? ඒ මේ රූපේම බැසගෙන තියෙනවා. මානසික ලෙඩ හැදුනත් ඒ ඔක්කොම ප්‍රකට වෙන්නේ මේ කයින්. මේ ලෝකේ ප්‍රෙෂර් කියලා එකක් තියෙනවා නම් ලෙඩක් නේ ඇඟෙන් තමයි ඒක පේන්නේ. සීනි අමාරු ඇඟෙන්. කොලෙස්ටරෝල් ඇඟෙන්. ඊළඟට පිළිකා ඇඟෙන්. බගන්දර ඇඟෙන්. යම් තාග රෝග මරුත් බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහූ ආදීනෝ ඉතිමස්මින් කායේ විවිධ ආබාධ උපජ්ජන්ති සිය දීලං චක්කු රෝගෝ සෝත රෝගෝ ඇස් ලෙඩ කන් ලෙඩ නාය ලෙඩ කයේ ලෙඩ දිවේ ලෙඩ කටේ ලෙඩ දත්වල ලෙඩ අපස්මාර බගන්දරා කුෂ්ඨ gadu ඔය ඔක්කොම ටික හැදෙන්නේ මේ ඇඟටනේ මේ ශාරීරික රෝගයක් මේ ලෝකේ ඔබ ඕනම රෝගයක් ගැන විස්තර ඉගෙන ගන්න මේ ලෝකයේ මිනිසුන්ට හැදෙන රෝග ඔබ ඉගෙන ගන්න බලන්න. ඉගෙන ගන්න උට අනිවාර්යෙන් මේ රෝග ඉගෙන ගන්නේ ඇඟකින්, ශරීරය හරහා. මේ රෝගේ පෙන්වන්නේ ඇඟක් හරහා. දැන් කියන්නකෝ අපි කියමුකෝ අපි දන්නකෝ දැන් මේ දවස්වල කොරෝනා. කොරෝනා කියන වෛරසය ශරීරගත වීමත් එක්ක හැදෙන රෝගාබාධات එක්කනේ කොරෝනා රෝගය විස්තර කරන්නේ. අර වෛරසේනේ. වෛරසේ නෙවෙයිනේ රෝගය. ඒ වෛරසය ශරීරයට ගියාට පස්සේ ශරීරයේ මතුවන ලක්ෂණනේ රෝගය කියන්නේ. මේ ලෝකේ සියලුම රෝග හැදෙන්නේ මේ ශරීරයට. කේශා ලෝමා නඛා දන්තා තචෝ මංසන් අහරු අට්ටි අට්ටි අට්ටිමින්ජා ආදි වශයෙන් කුණප 32ක් තියෙනවානේ. මේ 32ටමයි ලෙඩ හැදෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. මුළු ශරීරයම රෝගයක්. මුළු ශරීරයම රෝගයක්. මේක වේදනා දෙන හැටි කොහොමද? රෝගතෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ගණ්ඩ කියලා කියන්නේ gaduwa ශරව gediya ශරව පිරිච්ච gediyak හැදුනට පස්සේ ඇදුම් කනවා ඒ ශරව ඒකේ බෙනවා මෙහෙම ඔබනකොට ඉබෙනවා සරව gediya මේකත් ඉබෙනවා මේ ඇඟත් සැරව ගෙඩිය කොයින් හරි සිදුරු වුණොත් ලේ සැරව ගලනවා. මේකෙත් නව නව දොරකින් ගලනවා. සැරව ගෙඩිය ඇදුම් කනවා. එතකොට උඩින් තෙල් ගාන්න ඕන. ඒ වගේ මේකත් ඇදුම් කනවා. එතකොට කවන්න ඕන, පොවන්න ඕන, නාවන්න ඕන. ශීතල කරන්න ඕන, රස්නේ කරන්න ඕන. ගමම් බිමන් ගෙනියන්න ඕන. ඇඳුම් කනවා මේක. කෑවේ නැත්තම් ඇඳුම් කනවා. වතුර බිව්වේ නැත්තම් ඇඳුම් කනවා. නෑවේ නැත්තම් ඇඳුම් කනවා. දාඩිය දානකොට ඇඳුම් කනවා. එක තැන හිටියොත් ඇඳුම් කනවා. නිදාගෙන හිටියොත් ඇඳුම් කනවා. එක ඉරියව්වකින් ඉන්න බෑ. ශරව ගෙඩියක් වගේ. ශරව ගෙඩියක් වගේ. මේ මිනිස්සු ශරීර පතපතා ශරීර හොය හොයා මේ ඇඟවල් වලට ආස කරනවා කියන්නේ මේ සැරව ගෙඩි වලට ආස කරන්නේ. සැරව ගෙඩි ලෙවක කාමිනස සතුට වෙන්නේ. මේ ශරීරේ සැරව ගෙඩියක් වගේ කියනවා. ගණ්ඩතෝ ඊළඟට අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ශල්ලතෝ උලක් ඇනුණා වගේ කියනවා. උල ඇනුණාට පස්සේ හරි අමාරුයි පරිස්සම් කරගන්න ඕන. එතන ආයේ බෙන්ද දෙන්න බෑ. ඒ වගේම පක්කුඩට සපත්තු දා ගන්න ඕන. ජර්සි දා ගන්න ඕන. ඇඳුම් වලින් පොරව ගන්න ඕන. පෑන් දා ගන්න ඕන. කොච්චර පරිස්සම් කරන්න ඕනේද? උලක් ඇනුන තැනක් වගේ. මේ ශරීරයේ උලක් වගේ. ආබාධතෝ මේ ශරීරයේ දිහා 11 ආකාරයකට බලනවා. ආබාධතෝ ආබාධතෝ කියලා කියන්නේ ආබාධයක් විදිහට. මේ ශරීරයේ යන්තාක් ආබාධ ඇති වෙනවා නම් ඇති වෙන මේ ශරීරයේ කොටස් 32ටමනේ. අපි 33 කොටාසිය ගත්තොත් ඒ 32ටමනේ ආබාධ ඇති වෙන්නේ. වෙන කොහෙටද කියලා බලන්න. මුළු ශරීරේම ආබාධ. ශරීරේම ආබාධ. මේක එක එක කොටස් කුණු වෙවි යනවා. එක එක කොටස් ලෙඩ වෙවි යනවා. මහා දුකක් පින්වත්නි. වැඩි ඕනේ මුත්‍රාශීක ගලක් හිර වුණත් මහා දුකක්. නහරයක ගලක් ඉවරු හිර වුණත් මහා දුකක්. මුළු ශරීරයම අඩපණ වෙලා යනවා. දුකක්. නහරයකින් මුළු ජීවිතයක් කඩාවැටවන්න පුළුවන්. නහරයක් පුපුරලා මිනිස්සු මැරෙන්නේ. එක නහරයක ගලක් හිර වෙලා මුළු ඇඟම අඩපණ කරන්න පුළුවන්. මහා ආබාධයක් මේක. මේකටම සැප දෙනවා. මේකටම අපි සැප දෙනවා. මේකටම සැප දෙනවා. මේකම වර්ණනා කරනවා. මේකෙම ෆොටෝ ගහනවා. මේකම ලෝකෙට පෙන්නනවා. මේකටම ප්‍රශංසා කරනවා. මේ තමන්ම හුවා දක්වනවා. කය ගැන මොනවද දැනගෙනද? අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ඊළඟට අගතෝ අගතෝ කියන්නේ පීඩාව මහා පීඩාවක් පින්වත්නි මේ ශරීරේ එක ඉරියව්වකින් ඉන්න බැඳගෙන ඉන්නකොට අමාරුයි කොන්ද රෙදෙනවා ධානිස් රෙදෙනවා හිටගෙන ඉන්නකොට අමාරුයි ධානිස් රෙදෙනවා ඇවිදගෙන යනකොට අමාරුයි ධානිස් රෙදෙනවා නිදාගෙන ඉඳලාම අමාරුයි වෙලාවකට එක පැත්තක ඉඳලා අතපය රිදෙනවා. ඇහ සැරගන්න බෑ. දාඩිය දානවා. නහම් පීඩාවක්. නාවන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන. මහා පීඩාව. මිනිස්සු ඇස්සේ තෙමි තෙමි, අවුවට පිච්චි පිච්චි, බස්වල යමින්, කෝච්චියේ යමින්, මිනිසුන්ගේ බැනුම් අහා වැඩ කරමින් මේ දිවා රාත්‍රියේ මහන්සියෙන් මේ ඇඟවල් පෝෂණය කරන්න නේද? ඔබ යන්තාක් මිනිසුන්ගෙන් බැනුම් අහා පීඩා විඳිනවද? ලෙඩකට දුකකටවත් සැනසෙල්ලේ ඉන්න නැතුව පීඩාවල් විඳිනවද? යකෝ මේ ඇඟ නිසා. හොඳට බලන්න නුවණින් කල්පනා කරලා. මහා පීඩාව දරුවෝ නිසා විඳින ඔක්කොම දුක් මේ ඇඟක් නිසා නේද? ඔය ඇඟෙන් නේද ඉපැද්දුවේ? ඒ දුකේ සි දරුවෝ නිසා විඳින සියලු දුක්වල උරුමකාරයා මේ කය. ඒ නිසා දරුවන්ට දිස්ති වල තියන්න නැතුව මේ කය පීඩාවක් විදිහට දකින්න. මේ කය පීඩාවක් විදිහට දකින්න. එතකොට නම් ඔබට සැනසෙල්ලක් එයි. මේ ඇඟ අපිරිය කරගන්න. ආයේ මනස ලෝකෙකට එන්න එපා. ආයේ කයකට එන්නේ නැති ජීවිතයක් හදාගන්න. නේද හස් වෙනවා. මේ මේ කායानुපස්සනාව තියෙන ඥාය සසරට වැටෙන එකක් නෙවෙයි. සසරින් නිදහස් වෙන එකක්. ඊළඟට අනිච්චතු දුක්ඛතු රෝගතු ගණ්ඩතු සල්ලතු ආබහතතු ඊළඟට අගතු ඊළඟට තියෙනවා පරතු පරතු කියලා කියන්නේ අනුන්ගේ දෙයක්. හරිනේ අපි අපේ කියලා ඔන්න මුළු ජීවිත කාලයම ඇඟ මගේ මගේ කියා ගන්නවා. ඊට පස්සේ මැරිච්ච ගමන් ඒක අයිති ගින්නට මෙන්න දවනවා. එක්ක ගින්නට අයිති. අපිට අයිති නෑ. නෑදෑයෝ නෑදෑයෝ අපි කියලා තියාගන්නේ නෑ. ඒ අය ගිහින් දානවා. එක දරුවෙක් මේ ඇඟක් තියාගනි අපේ ස්වාමියා මරුණාට පස්සේ දිවි හිමියෙන් බිරිඳ ඇඟ තියාගනි බිනිද මැරුණාට පස්සේ දිවි හිමියන් ස්වාමියා යැඟ තියාගනි. ගිහින් දානවා එක්කෝ ආදාහණය කළොත් පුච්චනවා. ඒකට ඒ කියන්නේ ගින්දරට ඇති. අලු ටික පොළොවට දානවා පස් වලට ඇති. සෝහනට දැම්මොත් පඨවි ධාතුව පඨවි ධාතුවත් එක්ක එකතු වෙනවා. අපි අයිති පොළොවට. ජලයට ඕනෝමට වායුවට ඒ වුණාට අපි හිතනවා අපි අපේ කියලා. අවසානයේ මේ ශාරීරික අයිතිකාරයෝ ටික මතුවෙනවා සෝනට දැම්මට පස්සේ පණුවෝ කනවා හොඳට අපේ ඇඟ කියලා. මේ අනෝ කෝටියක් මේ ඇඟ ඇතුලේ පණුව ඉන්නවා පින්වත්නි. අවස්ථාව එන කල අපි කන කෑමෙන් යැපි යැපි චූටි නූල් වගේ මේගේ ඇඟ ඇතුලේ පණුව ඉන්නවා. මැරිලා වැටිච්ච ගමන් උන් ටික මෙහිම බත් ඇට වගේ ලොකු වෙනවා. මේකම කාලා දාන. පාන යානකල් ඉන්නේ. අයිතිකාරයෝ ගොඩායි. හිවල්ලු. ඇයි හරි නවසීතික බානක් තිබ්බේ? විජ්ජේ හිවා කජ්ජමානං කුලලේ හිවා කජ්ජමානං සුනකේ හිවා කජ්ජමානං විවිධේහි වා පානක ජාතේහි කජ්ජමාන විවිධ වූ ප්‍රාණීන් විසින් මේක කාලා දානවා අනුන්ටයි තේ අපිටයි තේ නෑ අපිට අයිතිකාරයෙක් නැති නිසා තමයි මේ මේ මුත්‍රා බොක්කේ ගලක් හිර වෙලා. එයා අපෙන් ඇහුවේ නෑ හිර වෙන්නද කියලා. වකුගඩුව නරක් වෙලා. එයා ඇහුවේ නෑ නරක් වෙන්නද කියලා. පෙනහල්ල සිදුරු වෙලා එයා ඇහුවේ නෑ සිදුරු වෙන්නද කියලා. ඇයි ඇහුවේ ඇහුවේ නැත්තේ? කොරෝනා මෙන්න හැදිලා එයා ඇහුවේ නෑ අපෙන් හැදෙන්නද කියලා. ආයිතිකාරයෙක් නෑ. ආයිතිකාරයෙක් හිටියනම් එයාගෙන් අහනවනේ. පරතෝ. ඒක කියන්නේ පරතෝ. සිංහලෙන් කිව්වොත් අපි ඒකට බය මිනිසුන්ට බයින්නේ පරයා කියලා. කට ඇරලා පරය කියලා බයින්න පුළුවන් වචනයක් මේ ශාරීරිය. පර අනිත් අයටයි. අනුන්ටයි. පරතෝ පලෝකතෝ සිඳී බිඳී යනවා. මේ ඇඟේ කේශා ලෝමානකා දන්තා තචෝ ආදි වශයෙන් කුණප කොටාසු 32ම ගත්තොත් නැත්නම් විද්‍යාව ඉගෙන ගන්න ළමයි මේ ඇඟේ මොනවා හරි කෑලි බැරි තව තව කපලා ගන්නවා නම් ඒ වගත්තොත් එක කෑල්ලක් කියන්න බලන්න පැවෙන්නේ නැති පොඩි වෙන්නේ නැති කුඩු කරන්න බැරි හැම කෑල්ලක්ම ඇඟේ කුඩු වෙනවා ඡාප්ප වෙනවා ඒක සවහන වලට ඡාප්ප වෙන්නේ මැෂින් වලට අහු වෙලා ඡාප්ප වෙන්නේ උඩින් වැටලා කුඩු වෙන්නේ සුණු විසුණු වෙලා යන්නේ. පලෝකතෝ සිංදී බින්දී යන්සිය. බලන්න ඒ නුවණැති ශ්‍රාවකයා සතර ඉරියව්වෙන් එක්තරා ඉරියව්වකදී ලැබුණ විවේකයෙන් කය ගැන සිහි කරනවා. අනිත්‍යතෝ අනිත්‍යයි. දුක්ඛතෝ දුකක් විදියට. ඊළඟට රෝගතෝ රෝගයක් විදියට. ගණ්ඩතෝ සැරව gediyak විදිහට සල්ලතෝ කුලක් විදිහට ආබාධතෝ ආබාධයක් විදිහට අගතෝ පීඩාවක් විදිහට පරතෝ අනිත්‍යයට අයිති දෙයක් විදිහට පලෝකතෝ සිඳී බිඳී වෙන සියන් දෙයක් විදිහට අනත්තතෝ ඒ මේක අනාත්මයි ඒ ශුන්්‍යතෝ ඉසල ශුන්්‍යතෝ ශුන්්‍යතෝ කියන්නේ ශිෂ් දෙයක් විදිහට. ඇඟක් නැහැ කියලා නෙවෙයි. මම දැක්කා සමහර අය ගොඩාක් අය මේ ශුන්‍ය ශුන්්‍යත කියන වචනේ විස්තර කරන්නේ නැහැ කියලා. නැහැ කියන වචනේ පරිපූර්ණ නැහැ. ශුන්්‍යතෝ කියන වචනේ යෙදෙන්නේ බුද්ධ බුද්ධ වචනේ මම මගේ මගේ ආත්මය කියන දේෙන් තොරයි. ඒකයි ශුන්්‍යතය කියන්නේ. කේ ශාන්තේ පටන් පාදාන්තේ දක්වා බලන්න මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. කය වේදනා දෙනකොට වේදනාවල් දෙන්න එපා. කය ජරාවට යන්න එපා, වයසට යන්න එපා, ලෙඩ වෙන්න එපා කියලා පුළුවන්ද කියලා බලන්න තමාගේ වසංගේ පවත්තන්න. මේ ශරීරයේ ලේ අංශුවක් නැහැ තමා මම කියලා දෙන්නේ. දෙයක් සහිත. ඒ සල්ලේ අංශුව පවා මම මගේ මගේ ආත්මය කියන දේ කිස් ශුන්‍යතයි. ඊළඟට තියෙනවා අනත්තතෝ. අනත්තතෝ කියලා කියන්නේ අනාත්මයි. දැන් මම විස්තර කළේ අනාත්මය විස්තර කරන්නේ මේක ආත්මයක් වුණා නම් ආබාධ පිණිස පවතින්නේ. ওই විදිහට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, මුල් වශයෙන්, රෝග වශයෙන්, ආබාධ වශයෙන් ওই විදිහට තියෙන්නේ ආත්මයක් නම්. ලබ්බේතච රූපේ මේ රූපයෙන් ලබන්න පුළුවන් වෙන්න ඕන. ඒවම් මේ රූපං හොතු ඒවම් මේ රූපං මාවෝ සීති. මගේ රූපේ මෙසේ වේවා, මගේ රූපේ මෙසේ නොවේවා කිය. නච ලබ්බති රූපේ රූපයෙන් එහෙම ලබන්න බෑ. ඒ නිසා රූපය අනාත්මයි. රූපය අනාත්මයි. අන්න බලන්න මේ ශරීරයේ දිහා. මේ ශරීරයේ දිහා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් gaduwak වශයෙන් උලක් වශයෙන් ආබාධයක් වශයෙන් පීඩාවක් වශයෙන් අනුන්ට අයිති දෙයක් වශයෙන් සිඳී බිඳී වෙනසී යන දෙයක් විදිහට හිස් දෙයක් විදිහට ඊළඟට අනාත්ම දෙයක් විදිහට බලනවා. වැස්ස කාලේ උතරන අසූචි වලක් වගේ නව දොරකින් අසූචි රැගෙන. ඇස් වලින් මේක ඇතුලේ පැහැෙනවා රෑ නිදා ගන්නකොට පැහැෙනවා. ඊට පස්සේ මේ නාල කියලා පිරිසුදු වෙලා නිදා ගන්න කෙනා උදේට ඇස් වල කබ කංකාදුරු ඇවිල්ලා, පොටු ඇවිල්ලා, කෙල වැගිරිලා කුණු කෙල මල මුත්‍රා පිරීලා ඊළඟට කිහිලි වලින් බෙල්ලෙන් ඇඟෙන් දාඩිය දාලා අපිරිසුදු වෙලා ගන්ධසාර වෙලා කටගඳ ගහලා මේ මොකල්ද මේ තමන්ගේ ඇඟ නේද මේ තමන්ගේ ඇඟ නේද උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා තමන්ගේ මූණ කණ්ණාඩියෙන් තමන්වත් බලන්නේ නැතුන් ඉස්සලා මූණට වතුර දාලා හොදලයි මිනිස්සු කණ්ණාඩිය දිහා බලන්නේ. මෙහෙමත් ජරා ශරීර තියෙන සත්වයාට. මේකේ හැමඩිංග ගැලෙව්වනම් හැම නිසා තමයි මේකේ පැකින් එක හොඳයි. හැම පේනවා සුදුවට. ඒ නිසා පෙරේත කමෙන් පසුපස යනවා. මේ හැම ගැලෙව්වා නම් එක එක ළඟට කිට්ටු වෙන්නේ නැහැ. නහය වහ ගන්නවා. මැස්සෝ එලවන්ට වෙනවා වෙන වැඩක් නැහැ. සත්තු එලවන්න වෙනවා වෙන වැඩක් නැහැ හැම ගැලෙව්වා නම්. මේ ශරීරයේ හැම කියන එක ගැලෙව්වට පස්සේ තියෙන්නේ දෙහි ගෙඩියක් තරම් හැම ගලවලා ගුලි කළොත් දෙහි ගෙඩියක් තරම් කියනවා. ඒකට නේද මේ ලෝක සත්‍යය වසඟ වුනේ. ඉතින් මේ පින්වතුනි කායානුපස්සනාව කය ගැන හොඳට විමසනවා. හොඳට විමසනවා. ඉතින් මේ විදිහේ හොඳට විමසා විමසා ඉන්නකොට මොකද වෙන්නේ? මම හිතනවා මේ විස්තර මේ විදිහට කෙනෙක් සාමාන්‍යයෙන් ඇහුවොත් එහෙම ළමයින මෑතකදීන් අහන්න පුළුවන් දේශනාව. එහෙම අහනකොට මේ ආන්දර මොනවා කියනවද දන්නේ මේ කියන විදිහට බණ ඇහුවොත් නම් මිනිස්සු ගෙවල් දොරල් එපා වෙලා දාලේ අමුදරුවෝ එපා වෙයි කසාදයක් වබ්බඳින එකක් නැහැ කියලා. අනේ පින්වත්නි මේ විදිහේ කායानुපස්සනාවක් වඩන්න සංසාරේ මහා පිනක් තියෙන්න ඕන. කායानुපසනාව වැඩිම පසුගත ලැබේවා මේ වාගේ ටිකක් අහන්නත් පිනක් තියෙනවා. මේක තමයි සත්‍යය. ඔය කියපු එකක් හරි බොරු කියලා කියන්නේ දැන් මම කියපෝ ඒවා නෑ හඳුනනවා බොරුයි කියලා බොරු කියලා කියන්න පුළුවන් නම් ඕක තමයි යථාර්ථය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔන්න යම්කිසි කෙනෙක් මේ කායානුපස්සනාව වඩනවා. කායानुපස්සනා වඩනකොට මෙයාගේ හිත විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානයටපත් වෙනවා. බලන්න ওই විදිහට කල්පනා කරනකොට එනතන් ආනාපාන සති ඉරියාපත සති සම්පජඤ්ඤය ආසුභ භාවනාව ධාතු මනසිකාරේ අර මිනියක් ශරීරයට ගලපගෙන බලන නවසීතික භාවනාව මල සිරුර ගැන ඒ භාවනාව ওই විදිහට කායානුපස්සනාව වඩනකොට පින්වතුනි විතක්ක ਵਿਚාර ඒ භාවනා අරමුණ සිහි කිරීම තමයි විතක්ක ਵਿਚාර. සාහිත ප්‍රීතිය ඇති වෙනවා කියන්නකෝ. සැපේ ඇති වෙනවා. සාහිත පළවෙනි ධානය ඇති වෙනවා. දැන් මේ වහනකොට මිනිසුන්ගේ මූණ ඇඹුල් වෙනවනේ. කී කියලා හිතෙනවනේ. මේක ප්‍රඥාවෙන් දකිනකොට ප්‍රීතිය ඇති වෙනවා සැපේ ඇති වෙනවා. මුළු ඇඟම ප්‍රීති සැපෙන් තෙත් වෙනවා. ප්‍රීතියෙන් සැපේ මුළු ඇඟම තෙත් වෙනවා. ඒක කොහොමද කියලා කියන දේශනා කරන භාග්‍යතුන් වහන්සේ. ඉස්සර සබන් නැහෙනි. ඒතර මොකද කරන්නේ? ඒ රජවරු කුඩු වර්ගයක් හදලා තියෙනවා. නාන සුණු කියලා කියන්නේ. ඒක නාන්න කිට්ටු වුණාට පස්සේ එකෙන් ගුලියක් හදා ගන්නවා. සබන් ගැටේ වගේ. ඒක හදාගන්නේ සබන් කුඩු ටික තඹ භාජනයකට දාන ලෝහ භාජනයකට වතුර ඉහිගේ ඒක ගුලි කරනවා. ගුලි කළාට පස්සේ ඒක අපි කියමු අග්ගල ගුලියක් වගේ කියලා. එහි වතුර ගෑවිච්ච නැති තැන තෙත් නොවිච්ච තැනක් නැහැ. ඒ නානසොනු ගුලි මේ වගේ මේ කායानुපස්සනාව වඩනකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සැපේ සහිත සමාධිය තුනට පස්සේ මුළු ඇඟම තෙච්චලා ප්‍රීතියෙන් සැපේ මේ ඇඟේ අසුබේමයි බැලුවේ ඇඟේ යථාර්ථයමයි බැලුවේ මුළු ඇඟම තෙච්චලා ප්‍රීතියෙන් සැපේ ඒ වගේ ඒ වගේ එකක් කාම ලෝකේ තියෙනවද? ඒ වගේ හැපයක් කාම ලෝකේ තියෙනවද? ඊළඟට තියෙනවා පින්වත් මහණෙනි තවත් ඉදිරියට තවත් ව්‍යාකරණ ප්‍රශ්න වඩනවා. එහෙම වඩනකොට වඩනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ওই විදිහට වඩනකොට මොකද වෙන්නේ? ගේහ හිත සර සංකල්පනා දුරු වෙනවා. ගිහි මිනිස්සු හිතන ලාමක සිතිවිලි වලින් එයාගේ හිත ඈත් වෙලා හිත තව තව සමාධිමත් වෙනවා මේකට තමයි කායානුපස්සනාව යා ඉදිරියට වඩනවා කියලා කියන්නේ. මෙයාට ඇති වෙනවා දෙවෙනි ධ්‍යානෙ. විතක්ක ਵਿਚාර රහිත තමන්ගේ හිත ඇතුලේම පැහැදීම ඇති වෙච්ච සිත එකඟ වුණ විතක්ක ਵਿਚාර රහිත වුණ සමාධියෙන් හටගත්ත ප්‍රීති සුඛය තියෙනවා. දෙවෙනි ධ්‍යානෙ හට ගන්නවා. එතකොට සමාධියෙන් හටගත් දෙවෙනි ධ්‍යානයේ ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානයේ මේ මුළු කයම තෙත් වෙනවා. අර ඉස්සෙල්ලා ඇතුනේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛයෙන්. විතක්ක ਵਿਚාරත් එක්කමයි ඇතුනේ. දැන් විතක්ක ਵਿਚාර අර භාවනා හිත හිත අරමුණ මුල් කරගෙන නෙවෙයි හිතේ ඇතිවෙච්ච සමාධියෙන්ම තමයි ප්‍රීති සුඛය ඇති කරවන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න උල්පතක් තියෙනවා. ගැඹුරුයි. හැබැයි උල්පතට කොහින්වත් වතුර එන්නේ නැහැ. වැස්ස එන්නේත් නැහැ. ඒ උල්පත ඇතුළෙන්ම සීතල වතුර උඩට එනවා. ඒතර උල්පතෙන්ම මතුවෙන වතුරෙන් ඒ ජලයේ සීතල වෙවි තියෙනවා. ඒ වගේ අර අපි දැන් මම ඔබට දැන් අර කායනුපස්සනාව ගැන කිව්වේ ගොඩක් විස්තර කිව්වනේ. මේ ඇඟ උලක් වගේ මෙහෙමයි කිය ගොඩක්. තුර හිත හිතා හිත හිතානේ භාවන අරමුණ ගන්න ඕන. දෙවෙනි ධ්‍යානෙට ගියාට පස්සේ භාවන අරමුණේ හිත පිහිටනවා. පිහිටෙවුවන්ට පස්සේ අමුතුවෙන් බලෙන් ආයාසෙන් හිත හිතා ඉන්න ඕනේ. සමාධිය විසින්ම මේ ප්‍රීතිය සැපේ උපදවනවා. මුළු ඇඟම තෙත් වෙනවා. මේ විදිහටත් භාවනා කරනකොට ගේහසිත සරසංකල්පනා මේ ලාමක සිතිවිලි තුච්ච සිතිවිලි ජරා සිතිවිලි කාම සිතිවිලි මේ ඔක්කොම හිතෙන් අයින් වෙලා යනවා අයින් වෙලා හිත සමාධිමත් වෙනවා මේ විදිහට කායන ප්‍රශ්න වඩනවා තවත් ඉදිරියට වඩනකොට මෙයාගේ හිත මොකද වෙන්නේ ප්‍රීතියට ඇලෙන්නේ නැතුව ප්‍රීතියාච විරාගා උපේකකෝච විහෙරති උපේක්ෂාවෙන් එනවා. සීනුවණින් යුතුව කයෙන් සැප විඳිනවා මේ භාවනාවෙන්. ආර්යයන් වහන්සේලා කියන්නේ ওই තුන්වෙනි ධ්‍යානයේට උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් සැපයෙන් ඉන්න භාවනාව කියලා. සමාධිය කියලා. ප්‍රීති රහිත සැපයෙන් ශරීරය තෙත් කරනවා. ප්‍රීතිය නැති සැපයකින් සැපේ. ඉතින් ඒක කොහොමද කියලා පින්වතුනි කියන්නේ තුන්වෙනි ධ්‍යානයටම සමවදිනවා. ඒදුර ඒකේ ප්‍රීති නැති සැපයෙන් ඇඟ තෙත් වෙන හැටි. ඇඟ පිනා යන හැටි. විස්තර කරනවා. විලක තියෙනවා රතු නිලුමක් හරි ඕලු මලක් හරි වතුර ඇතුලේ. උඩට මතුවලා නැහැ සීතල වතුර ඇතුලේ. ඒකේ පටන් ගත්ත තැන ඉඳලා වතුර ඇතුලේනේ පොහොට්ටුව තියෙන්නේ. අග දක්වාම වතුරෙන් තෙත් වෙලා. මේ වගේ කියනවා ඇඟ තෙත් වෙලා තියෙන්නේ. ප්‍රීති රහිත සැපෙන්. ওই විදිහටත් භාවනාව කායන පසනාව වඩනවා කියනවා. ඊට පස්සේ මේ විදිහට කායන වසනාව වඩද්දී ප්‍රීතියයි සැපයයි ඒ ප්‍රහාණය කළා කලින්ම අප්‍රමාදීව සැප දුක සැප දුක කලින්ම දුරු කළා මානසික මෙයා සමාධිය දියුණු කරලා දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවෙන් යුක්තව හතරවෙනි ධ්‍යානෙ පිරිසිදුම උපේක්ෂාව තියෙන්නේ. එතන සැපත් කියලා එකකුත් නැහැ දුකක් කියලා නැහැ පිරිසිදු උපේක්ෂාව. ඒ උපේක්ෂාවෙන් කය ගොඩාක් පිරිසිදු කරනවා ප්‍රභාස්වර කරනවා. බලන්න මේ කයේම ආදීනව හිත හිතයි. ඉතින් මේ අනුව පේනවානේ කායානුපස්සනාවේ ඕනෑම භාවනාවකින් ධ්‍යාන හතරම උපදවන්න පුළුවන් කියලා. මේ කායානුපස්සනාවේ සමාධි ගැන විස්තර කරන්නේ. ඊට පස්සේ මේක කියනවා සුදු වස්ත්‍රයකින් කෙනෙක් වැහුවොත් මුළු ඇඟම සුදු වස්ත්‍රයෙන් වහලන්න තියෙන. ඒ වගේ පිරිසිදු උපේක්ෂාවෙන් එයාගේ කය තෙත් වෙලා තියෙන කියන්නේ. මේ විදිහට කායගත හතේ වඩනවා කියනවා. එයාගේ හිතේ ලාමක සිතුවිලි දුර වෙලා යනවා කියනවා. මේ විදිහට කායගත සතිය ප්‍රගුණ කරනවා නම් බහුල වශයෙන් ප්‍රගුණ කරනවා නම් ඔහු තුල යම් විද්‍යා භාගී හේවත් අවබෝධඥානය ඇති වෙන ධර්මයන් නැත්නම් ඒ කුසල් දහම් ඒ සියල්ලම ඔහු තුල තැම්පත් වෙනවා කියනවා. විද්‍යා භාගී ධර්ම මොනවද? අවබෝධයට උපකාරක ධර්ම මොනවද? සත්‍තිස් බෝධිපාංශික ධර්මයි. සත්‍විස් බෝධිපාශික ධර්මම වැඩෙනවා කියනවා කාය අනුපස්සනාව වඩනකොට. ඒකයි මෙච්චර විස්තර කළේ. ඒක මේ වගේ දෙයක් කියනවා. මොහොඳ කියලා හිතෙන් හිතුවොත් කෙනෙක් මොහොඳ කියලා කියලා හිතනකොටම යන්තාක ලෝකේ ගංගාවල් තියෙනවාද? ඒ සියලු ගංගාවල්ම මොහොඳටයි තියෙන්නේ. ඇයි හැම ගංගාවම ඉවර වෙන්නේ මොහොඳෙන්නේ? ඒ වගේ තමයි කියනවා කායानुපස්සනාව කියලා කෙනෙක් වැඩුවොත් සියලු කුසල් වැඩුවා වෙනවා කියන්නේ. ওই විදිහට හොඳට කායानुපස්සනාව වල්ලා නැත්නම් මේක වල්ලා නැත්නම් කියලා කියන්නේ මේ කායानुපස්සනා භාවනා වල්ලා නැත්නම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුවගේ වැඩපිළිවෙල මායя ග්‍රහණය කරනවා. ඔහුට ඕනම අරමුණක් දෙන්න මායයට පුළුවන්. ඒක මේ වගේ තිබ්බේ වදාලා. මැටි ගොඩක් තියෙනවා. බර ගලක් අරන් ඇවිල්ලා අර මැටි ගොඩට දාන්න පුළුවන්. ඒක මැටි ගොඩේ එබ්බෙනවා. කිඳා බහිනවා. කිසිම අපහසුකින් තොරව. ඒ වගේ කායानुපස්සනාව වඩපු නැති ජීවිත මැටි ගොඩවල් වගේ කිව්වා. මැටි ගොඩවල් වගේ. මහාරයට ඕනම අරමුණක් මෙහෙම චුට්ටක් දාන්න විතර තියෙන කිඳා බහිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ කායानुපස්සනාව වඩලා නැත්නම් ප්‍රගුණ වෙලා නැත්නම් මායයට ඕන දෙයක් යටි කරන්න පුළුවන් ග්‍රහණය කරන්න පුළුවන් හිතට අරමුණු දෙන්න පුළුවන් ඒක මේ වගේ කිව්වා වියලි දර කැල්ලක් කරන් ඒ කාලේ ගිනි උපදින උත්තරාකරණී කියලා එකක් තියෙනවා ඒකෙන් මෙයා මොකද කරන්නේ අර වියලි දර කෑල්ල අර ගිනි ගානා දණ්ඩේ ගානකොට ගින්දර පහළ වෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් වෙන එකක් නේ. ගින්දර උපද්දවන වියලි දර වගේ කිව්ව කායනුපස්සනාව වඩපු නැති අය. ඕන දෙයක් කරන්න පුළුවන්. කායනුපස්සනාව වඩපු නැති බහුලව වඩපු නැති කෙනාට මායයට ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වා. ඒ තමයි කිව්වා දරණුවක් උඩ කලයක් තියලා තියෙනවා. ඒ කලයට ඕනම කෙනෙකුට ඇවිල්ලා වතුර දාන්න පුළුවන්. ඇයි ඉඩ තියෙනවා. ඒ කලේ වතුර නැහැ. හිස් කලයක්. ඕන කෙනෙකුට ඇවිල්ලා වතුර දාන්න පුළුවන්. එහෙනම් හිස් කල කායानुපස්සනාව වඩපු නැති ජීවිත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කායानुපස්සනාව වඩපු නැති කෙනාට ඕන දෙයක් මායයට කරන්න පුළුවන් කිව්වා. භික්ෂුගේ වැඩපිළිවෙල වෙනස් කරන්න පුළුවන් කිව්වා අරමුණු දෙන්න පුළුවන් කිව්වා ඒ තමයි ඒක මේ වගේ දෙයක් කිව්වා ඒ තමයි පින්වත්නි දැන් අපි බලන්න මේ දැන් අද කාලේ එක මිත්‍යා දෘෂ්ටි පැතිරෙනවානේ යෝගාවචරයෝ භාවනා යෝගින් භාවනා කළා විදර්ශනාව කළා නුවණින් විමසුවා කියලා එක එක දර්ශන දානවනේ අදහස් දානවනේ ඒකට ඔවුන් එක එක මිත්‍යා දෘෂ්ටි පතරවනවානේ. ඇයි එහෙම වෙන්නේ? ඔවුන්ගේ හිත ඇල්ලුවා. ඔවුන්ගේ හිත ග්‍රහණය කළා. හේතු කායानुපස්සනාව වඩලා නැති නිසා. යම් කිසි කෙනෙක්ගේ අවුලක් පේනවා නම් දැක්මේ දර්ශනේ ඔහු කියන දේ ඒ අවුලට හේතුව තමයි ඔහු කායानुපස්සනාව වඩලා නැහැ. ඒ නිසා අරයට හසුරවන්න පුළුවන් යාව. අද කාලේ සාමස්ත්‍යයක් වශයෙන් ඕක තමයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හොන්දට කායानुපස්සනාව වැඩුවොත් කොහොමද යව අල්ලන්න බැරි? සැහැල්ලු නූල් පන්දුවක් අරගෙන ඇවිල්ලා මහා දඩ ඝනකම අරටුවෙන් කරපු ඝනකම දොරකට අරන්න නූල් පන්දුවෙන් නූලෙන් අයින්නවා මේක සිදුරු කරන්න ඕන කියලා පුළුවන්ද කියලා හිතන්නවත් බෑ. ආන්නේ වගේ තමයි කොමාරයට හිතන්නවත් බෑ කෝ එයාගේ හිත වෙනස් කරන්න. එයාගේ වැඩ පිළිවෙල වෙනස් කරන්න බෑ කිව්වා. දැන් අනිත් එක්කෙනාට කිව්වේ ගලක් ගෙනල්ලා දානවා මැටි ගොඩකට කිව්වා. කායන පසනවල්ලා නැත්තම්. දැන් නූලක් අරන් අරටුවකින් කරපු ඝනකන් සහිත දොරකට අයින්වා වගේ කිව්වා. කායන පසනව වඩපු කෙනාට කායानुපස්සනාව බහුල වශයෙන් වඩපු කෙනාට අල්ලන්න බෑ කිව්වා කිසිම බලවේගයකට ලෝකේ. ඒක හරියට මේ වගේ කිව්වා. අමු කීරි සහිත ලීයක් ගෙනල්ලා ගින්දරි පැද්දවන්න හැදුවට උපදින්නේ නැහැ. අර ගිනි ගානක් දාන්නේ ගැහුවට ගිනි උපදින්නේ නැහැ ඒ වගේ. වතුර පුරවලා තියෙන භාජනයක් තියෙනවා. ඒකට ආයෙ වතුර දාන්න බෑ. හිත කඩන්නේ. ඒ වගේ තමයි කෙනෙකුගේ ජීවිතේ කායानुපස්සනාවෙන් පිරුණාට පස්සේ එයාට ආය කාටවත් අනුමුණ දාන්න බෑ. ඊට පස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා කායानुපස්සනාව. වර්ණනා කළා බුදුරජාණන් වහන්සේ වදාලා කායानुපස්සනාව හොඳට ප්‍රගුණ කළොත් බහුල වශයෙන් ප්‍රගුණ කළොත් විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයින ඒ ධර්මයන් පිළිබඳව ඒ අදාළ කාරණේ කෙරේ සාර්ථකත්වයක් ලබා ගැනීමෙහි පුළුවන්කම ඇති වෙනවා කායානුපස්සන වැඩුවට පස්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න ඕන ඒවා අවබෝධ කරනවා මොකද්ද පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා. ආයතනය අවබෝධ කරනවා. දය ස්කන්ධ ධාතු ආයතන මේ සමුදය වය මේ යම් කිසි දෙයක් සියුම් නුවණින් අවබෝධ කර යුතු වෙනවා. ඒ සියල්ල අවබෝධ කරන්න යට අවස්ථාව ලැබෙනවා කියන්නේ. කායानुපස්සන වැඩුවා. ඒක මේ වගේ කිව්වා. හොඳට වතුර පුරවලා තියෙන භාජනයක් කවුරු හරි ඇවිල්ලා කොයි පැත්තකට හරි ඇලකලොත් ඇලකරූ පැත්තෙන් වතුර වැටෙනවා නේද? කායානුපස්සනාව වඩපු කෙනාට පංච උපාදානස්කන්ධයේ හට ගැනීම වෙනසීම නම් දකින්න ඕනේ. ඒ කෙරෙහි සිත යොමු කරපු ගමන් සමුදේවයි දකිනවා. ආයතන හය නම් පටිච්ච සමුප්පාදේ නම් දකින්න ඕනන්නේ. කායානුපස්සනාව වඩපු කෙනාට පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා සම භූමියක නියරවල් බැඳලා, ඒ කියන්නේ වටේ මැටි වලින් බැම්මක් හදලා මැද වතුර පුරවලා තියෙනවා. ඕක කොහින් කැඩුවත් වතුර එනවා නේද කියලා. ආන්න ඒ වගේ තමයි කෝ කායනුපස්සන වඩපු කෙනෙකුට ඕනම පැත්තකින් අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා හතරමං හන්තියක රතයක් තියෙනවා. වේගවත් ජව සම්පන්න අශ්වයේ ඉන්න. හොඳ රතාචාර්යවරේ කී අශ්වයා පිට නැගලා වම් අතින් රැහන අරන් දකුණු අතින් කෙවිත අරගෙන ඒ පා ඕනම පාරක ඒ අශ්වය ගෙනියන්න පුළුවන් නේද කිව්වා. ඒ වගේ තමයි කෝ කායනුපස්සනාව වැදුවට පස්සේ ඕනම පැත්තකින් අවබෝධය ලබන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාව වඩන එක මේ තරම් වර්ණනා කළා. වර්ණනා කරලා ඒ අමෘතේ වළඳවා කියලා නේ කියන්නේ කායන පස්සනාවට. දැන් ඔබත් මොහොතක් අමෘතේ සුළඟ තමයි ඉන්නේ. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ අදාලා කායानुපස්සනාව බහුල වශයෙන් වැඩුවොත් මෙන්න මේ ආනිසංස 10 කැමති වෙන්න ඕන. يعني මේ ආනිසංස 10ක් ලැබෙනවා. ඒක එකක් තමයි අරති රති කමෝ හෝති. අරති කියලා කියන්නේ භාවනාවට කුසල් වඩන්න හිතේ අකමැත්තක් තියෙන්නේ. ඒක නැති වෙනවා. ඒක ඉවසන්න පුළුවන්. ඒක යටපත් කරන්න පුළුවන්. සතිය කියලා කියන්නේ කාමයට හිත ඇලී යන ගතියක් තියෙනවානේ. ඒක මැඩ පවත්වන්න පුළුවන්. කාම සිතිවිලි, රාග සිතිවිලි, ආසා සිතිවිලි තප්පරයට යට යවන්න පුළුවන්. කායනුපස්සනා භාවනාව වඩනකොට. අරතිය මැඩ පවත්වන්න පුළුවන්. රතිය මැඩ පවත්වන්න පුළුවන්. ඊළඟට අරතිය ඔහුව යට කරන්නේ. දැන් තියෙන බණ භාවනා කරගන්න බෑ කියලා හිතච්ච ගමන් ගුළු වෙලා බුදියාගෙන ඒ ආවේශයෙන් අපිව යට කරනවානේ. එහෙම නෙමෙයි. තමා විසින් අරතිය යට කරනවා. ඔන්න ආනිසංස. උපන් අරතිය යලි යලිත් මැඩගෙන වාසය කරන්න පුළුවන්. එන්න දෙන්නේ අර කුසීතකම් හිතට එන්න දෙන්නෙම නැහැ. බියජනක අරමුණු යටපත් කරන්න පුළුවන්. ඕනෝ බයතති ගැනීම එනේවා යටපත් කර කර ඉන්න පුළුවන්. ඊළඟට ශීතල රස්නය ශීතල ඉවසන්න පුළුවන් රස්නය ඉවසන්න පුළුවන් බඩගින්න ඉවසන්න පුළුවන් පිපාස ඉවසන්න පුළුවන් මැසි මඳුරු වදුරු ඉවසන්න පුළුවන් එහෙනම් ඒ කාලේ net එකක් නැතුව මඳුරු කොයි නැතුව මහා වනේ සංඝයා භාවනා කළා ඒවා ඉවසගෙන හිටියේ කොහමද කායानुපස්සනාවේ ඊට පස්සේ අවුසුලන් ඉවසන්න පුළුවන් සතා සර්පයාගෙන් වෙන කරදර ඉවසන්න පුළුවන් නපුරු ලෙස පවසන දුරුත්තානං දුරාගතානං වචනපතානං නපුරු ලෙස පවසන නපුරු ලෙස පැමිණි දරුණු වචන ඉවසන්න පුළුවන් ඕනම බැනුමක් ඉවසන්න පුළුවන් ඊළඟට ශරීරයේ ඇතිවන දැඩි වේදනා දුක් සහිත වේදනා තියුණු තිබ්බානම් කටුකානම් කරානම් පානාහරණම් තීරුව කටුක තියුණු පන යන අමිහිරි අමනාප මේ වේදනා ඉවසන්න පුළුවන්. ඊළඟට ධ්‍යාන හතර කැමැතිසේ ලබන්න පුළුවන්. ඔයා ඔහු කැමති නම් ඉරිදි ප්‍රාතිහාරි පාන්න හිතේ පැත්තට යොමු කරන්න පුළුවන්. ඉරිදි ආශෙන් යන්නේවා, ඉරහඳ අල්ලනේවා. ඊළඟට දිව්‍ය ශ්‍රවණය දිව්‍ය දෙවියන්ගේ හඬ දුර ළඟ හඬවල් අහන දිව්‍ය ශ්‍රවණය හදන්න පුළුවන්. ඊළඟට අනිත්‍යගේ හිත කියවන්න පුළුවන් පරචිත්ත විඥානය කායानुපසන වඩපු කෙනෙකුට. ඊළඟට පෙර යා කැමතිනම් පෙර ජීවිත ඕන තරම් දකින්න පුළුවන්. ඊට පස්සේ චුතිය උපත දකින්න පුළුවන් චුතූපපාත ඥානෙ. ඊළඟට ඒ වගේම භික්ෂුව ආශ්‍රවයන් සේවීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙහිදීම තමන්ගේ විශිෂ්ට වූ ඥාණයෙන් සාක්ෂාත් කොට ඒට පැමිණ වාසය කරනවා අරහත්ත්වයටපත් වෙනවා අවශේෂ මාර්ගඵල ගැන කවර කතාවද රහත් වෙනවා මේ ඔකෝම කාය අනුපස්සනා භාවනාවේ ආනිසංසය ඔහි එක භාවනාවක් සත්‍විස් බෝධිපාංශික ධර්මවල කායගත සතිය අනේ මේවා අහන්නවත් කෙනෙකුට ලැබෙනවා නම් කොයිතරම් හොඳද ජීවිතේට එකම එක මොහොතක්වත් මේ වගේ භාවනාවල් පොඩ්ඩක් හරි තමන්ගේ අවංක කැපවීමෙන් පොඩ්ඩක් පුරුදු කරන්න හිතක් නැමෙනවා නම් කොච්චර හොඳද කවුරු හරි මේ කුසල් වඩනවා නම් කොච්චර හොඳද ලෝකේ කවුරු හරි කොතනක හරි එක්කෙනෙක් හරි ඇති සමාජයේ ඔබ වෙන්න පුළුවන් ඔබ වෙනුවෙන් තමයි මේ බණපද ටික කියලුනේ මේ බුද්ධ ශාසනයේ අවසානයේ මෙච්චර දහම් විග්‍රහයක් සිද්ධ වෙන්නේ. මෙච්චර විවෘතව. ඔබ බලන්න කායගත සති සූත්‍රේ. සතිපට්ඨාන සූත්‍රේ බලන්න. තව තව ඉගෙන ගන්න. ඒ ආමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියලා බහ දහම් පොතක් තියෙන සතිපට්ඨාන සූත්‍රයේ ලොකු සානාංශයේදී විස්තර වශයෙන් වචනෙන් වචනේ විස්තර කරලා තියෙනවා. සිතට සුව දෙන භාවනා කියලා භාවනා ක්‍රම විස්තර කරලා පොතක් තියෙනවා. ඒ පොත කියවන්න. මේ විදිහට තනියෙන් පුරුදු වෙන්න. ඉතින් ඔබ ධර්මයෙන් හැසිරෙනවා නම් ඔබට දහම් ගුරුවරු මොන කියනවා. දැන් අද කාලේ මිනිස්සු අහන්නේ අමනුෂ්‍ය ප්‍රශ්න, ප්‍රේත ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න කියවුවානේ. ඇයි ඒ? දහමට පැමිණිලාවක් නැහැ. තවම ඉන්නේ යක්කු ප්‍රේතය භූතයොත් එක්කමයි. තව තිසරණේටවත් ඇවිල්ලා නැහැ. මේ බණක් භාවනාවක් ගැන අහන්නේ කවද්ද? සමාධියක් ධ්‍යානයක් සමාපත්තියක් ගැන අහන්නේ කවද්ද? ඉතින් ඒ නිසා කැමැත්තක් ඇති කරගන්න. කැමැත්තත් වටිනවා. චිත්තුප්පාදම් පහං චොන්ද කුසලේසු ධම්මේසු බහූපකාරන්ති වදාමි. චොන්ද කුසල් දහම් වඩනවා කියන එකේ සිතිවිල්ලක් උපද්දුවත් උපකාරයි කිව්වා මේ නිවනට. බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා ඔබටත් මටත් ඒ කුසල් සිත්ම උපදීවා. කායානුපස්සනාවෙන් සිත පිහිටාවා. මේ ලෝක සත්වයාටම ලකුණ්ඩ බද්දේ මහරහතන් වහන්සේ අහනවා කියනවා බුදුරජාණන් වහන්සේ මට වරයක් දෙනවා නම් මේ මුළු ලෝකෙ වෙනුවෙන්ම වරයක් ඉල්ලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් ලකුණ්ඩ බද්දේ මහරහතන් වහන්සේ දේශනා කරනවා මුළු ලෝකෙ වෙනුවෙන්ම මං ඉල්ලන වරය තමයි මේ මුළු ලෝකේ සියලු දෙනා තුලම කායානුපස්සනාව පිහිටාවා කියලා ඒ නිසා කා තුල කායානුපස්සනාවම පිහිටාවා. තමන්ගේ කය අවබෝධ වේවා. දුකෙන් නිදහස් වෙත්වා.